දියණියන්ගේ සහ පුතණුවන්ගේ අනාගත અભිවෘද්ධිය සහ යහපත වෙනුවෙන් ආශිර්වාද කිරීම පරලෝසපත් දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම එවැගේම පවුලේ සෑම දෙනාටමත් ඥාති හිත මිත්‍රාදීන්ට ලක්වාසී ලෝකවාසී සෑම දෙනාට කායික මානසික සුවය පිණිස ධර්මාවබෝධය පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව දෙවියන් සහිත ලෝකයාට පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන්න. අද ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට ඒ පින්නතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ වර්තමාන සමාජයේ පවතින මානසික ආතතිය හේතුවෙන් ඇතිවන පීඩාව අවම කරගන්නට බුදුදහම ඇසුරෙන් අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියන කාරණය පැහැදිලි කර දෙමින් අද ධර්මදේශනාව සිදු කරන හැටිය. වර්තමානයේ වන විට මානසික ආතතිය කියන මේ අර්බුදය ඉතා බරපතල විදිහට වර්ධනය වෙමින් පවතිනවා. වර්තමානයේ විශේෂයෙන් ලංකාව තුළ වයස අවුරුදු 18ට වැඩි පිරිස 90ක් පමණ ඒ මානසික ආතතිය නිසා පීඩා විඳිනවායි කියන එක ප්‍රවෘත්ති වලින් පවා අපට අහන්නට ලැබෙනවා. ඉතින් මේ බඳු තත්වයක් යටතේ ඒ මානසික ආතතිය ඒ නිසා ඇතිවෙන පීඩාව අවම කරගන්න හෝ දුරු කරගන්නට බුදුදහමෙන් කෙබඳු මාර්ගෝපදේශයක් ලැබෙනවද කියන කාරණය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියටයි එදායක පින්නතුන් ආරාධනා කරන්නට යෙදුනේ. ඒ සඳහා මාතෘකාව හැටියට අපි සිහිපත් කළේ අංගුත්තර නිකායෙහි දැක්වෙන සූත්‍ර දේශනාවක් එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ද්වේමේ භික්කවේ පණ්ඩිතා මහණෙනි ලෝකේ ඥානවන්තයෝ දෙදෙනෙක් සිටිනවා කතමේ ද්වේ කවුද දෙදෙනා යෝච අනාගතං භාරං නවහති යෝච ආගතං භාරං වහති නොපැමිණි බර නොදරා සිටින්නට යම් කෙනෙක් සමත් වෙනවද පැමිණි බර දරන්නට සමත් වෙනවද ඒ දෙදෙනා තමයි ලෝකේ ඥානවන්තයෝ දෙදෙනා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඒ වගේම ඊළඟ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ එහි අනෙක් පසක් දේශනා කරනවා. මහණෙනි ලෝකේ අනුවන පුද්ගලයෝ දෙදෙනෙක් සිටිනවා. ඒ කවුරුන්ද? යම්කිසි කෙනෙක් නොපැමිණි බර දරනවා නම් පැමිණි බර දරන්නට සමත් නොවේ නම් ඒ දෙදෙනා ලෝකේ අනුවන පුද්ගලයෝ දෙදෙනෙක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. එතකොට මේ සූත්‍ර දේශනාවන් පාදක කොටගෙන අද දවසේ අපි මානසික ආතතිය ඇති වෙන්නේ කොහොමද? එහි හේතු ප්‍රත්‍ය හඳුනාගන්නේ කොහොමද? ඒ දුරු කරන්නේ කොහොමද? ඒ සඳහා බුදුදහමෙන් ලැබෙන මාර්ගෝපදේශකත්වයේ කුමක්ද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු යම්කිසි ගැටලුවක් निराකරණය කරන්න නම් මුලින්ම ඒ ගැටලුව අපි નિවරදිව තේරුම් ගන්නට ඕන. එබඳු தත්වයක් උද්ගත වීමේ හේතු ප්‍රත්‍ය નિවරදිව හඳුනා ගන්නට ඕන. හුඟක් වෙලාවට ප්‍රශ්නය කුමක්ද කියලා තේරුම් ගන්නේ නැතිව ඒ වගේම ඊට අදාළ හේතු ප්‍රත්‍ය හරියට තේරුම් ගන්නේ නැතිව එය විසඳන්නට උත්සාහ කිරීම තවදුරටත් ගැටලුව උත්සන්න වෙන්නට හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම විටම දහම තුලින් අපට උපදෙස් දෙන්නේ දුක දුකට හේතුව ඒන් නිදහස් වීම ඒ සඳහා මඟ මේ කියන චතුරාර්ය සත්‍ය පිළිවෙලට අපි කටයුතු කළොත් පමණයි අපිට යම්කිසි ගැටලුවක් ਸਰව සම්පූර්ණයෙන්ම निराකරණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් අපි පළමු කාරණය ගිලිහුණත් ඒ කියන්නේ දුක මොකක්ද එහෙම නැත්නම් ප්‍රශ්නය කුමක්ද කියලා හරියට පැහැදිලි කරගත්තේ නැතිනම් ඒත් අපිට ඒක निराකරණය කරන්න බෑ. ඒ වගේම ඊට අදාළ හේතු ප්‍රත්‍ය මොනවාද? හේතුප්‍රත්‍ය කියලා කිව්වන් පස්සේ ඒ ඒ ගැටලුව නිර්මාණය වෙන මූල කාරණා සහ අවශේෂ කාරණා. දැන් අපි හුඟක් වෙලාවට ප්‍රශ්නයක් දිහා බලනකොට ඒකේ හැබැයි හේතුව වෙනුවට ඒ ප්‍රශ්නය නිර්මාණය වෙන්නට බලපාලා තියෙන බාහිර ප්‍රත්‍ය තමයි අපිට ප්‍රබලව පෙනෙන්නේ. අන්න ඒ වගේ මානසික ආතතිය පිළිබඳව කල්පනා කරනකොටත් අපි හුඟක් දෙනා වරදවා ගන්නා තැන තමයි මේ වැඩ වැඩිවීම නිසා බාහිර ගැටලු නිසා තමයි අපිට මේ මානසික ආතතිය ඇති වෙන්නේ කියලා අපි හිතනවා. ඒක එහෙම නෙවෙයි කියන්නට බෑ. මොකද ඒකත් එක්තරා කාරණයක් තමයි. නමුත් ඒ බාහිර කාරණයට වඩා අපේ මනසේ යම් පීඩාවක්, අර්බුදයක්, ව්‍යාකූලත්වයක් ඇති වෙනවා එහි ප්‍රධාන හේතුව අපි ඒකට ප්‍රතිචාර දක්වන ආකාරය අපි ඒ පිළිබඳව සිතන ආකාරය. එතකොට එතනයි ප්‍රධාන සාධකයේ වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රධාන හේතුව, ඒ මූලය හරියට තේරුම් නොගෙන අර බාහිර දේවල් වෙනස් කරන්න, කලමනාකරණය කරන්න උත්සාහ කළ පමණින් අපට ගැටලු निराකරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දෙවනි පියවර ඒ ගැටලුව නිර්මාණය වෙන හේතු ප්‍රත්‍ය හරියට හඳුනාගෙන වෙන් කර ගැනීම. හේතුව එකක්, ප්‍රත්‍ය තවත් එකක්. හේතුව කියන්නේ මූල සාධකය, ප්‍රත්‍ය කියන්නේ අවශේෂ සාධකය. ඒ අවශේෂ සාධක අපිට සමහර වෙලාවට ඊටාම ප්‍රබල විදිහෙන් ප්‍රකටව පෙනෙන්නට පුළුවන්. නමුත් මූල සාධකය හරියට සොයාගෙන වෙනස් නොකරන තාක්කල් ගැටලුව निराකරණය කරන්න පුළුවන් කමක් මේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරන තාම වැදගත් ගාථා ධර්මයක් අපි නිතර ධර්ම දේශනාවලදී සිහිපත් කරනවා. යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති මුදුන් මුල සහිත ගසක මුදු මුල සහ අවශේෂ මුල් පද්ධතිය පොළව යටට හොඳින් ශක්තිමත්ව බැසගෙන තියෙනකොට අපිට ඒ ටික පේන්නේ නැහැ. ඒක පොළව යට තියෙන නිසා. අපිට ගහ හැටියට පේන්නේ කඳ, අතු ටික, කොළ ටික ඒවා තමයි. එතකොට මේ ගස නිසා අපිට යම්කිසි බාධාවක් පැමිණෙනවා නම් අපි ගස ඉවත් කරනවා කියලා අර කඳ, අතු, කොළ ඒවා තමයි ඉවත් කරන්නට සැලකිලිමත් වෙන්නේ. නමුත් අර අපට නොපෙනුණා වුණාට පොළව යටට එහි මුදුන් මුල සහිත මුල් පද්ධතිය බැසගෙන තියෙනවා නම් එයට කිසි උපද්‍රවයක් නැතිනම් ඒ මූල හේතුව තියෙන තාක්කල් අර ගස නැවත නැවත දලුලා වැඩෙන්නට පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි යම්කිසි ගැටලුවක් නිර්මාණය වෙන්නට අදාළ මූල සාධක අපි හරියට හඳුනාගත්තේ නැතිනම් ඒවා එකවරම පෙනෙන්නේ නැති වෙන්නට පුළුවන් ප්‍රකට නැති වෙන්න පුළුවන් නමුත් ඒවා අපට හඳුනා ගන්නට බැරි වුණොත් අර බාහිර සාධක ප්‍රත්‍ය අපට ලොකුවට පෙනෙන කාරණා වෙනස් කළ පමණින්ම අපට ගැටලු निराකරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසිවක් නිර්මාණය වෙන්නට අදාළ හේතු හඳුනාගත්තොත් තමයි ඒ හේතුව වෙනස් කළොත් පමණයි ගැටලුව निराකරණය වෙන්නේ. මොකද මේ ලෝකයේ සෑම දෙයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ. එතකොට හේතුව නිරුද්ධ කළොත් පමණයි අදාළ කාරණය අහෝසි කරන්න පුළුවන් වෙන්නේ. අපි හේතුව තිබියදී ප්‍රත්‍ය වෙනස් කළයි කියලා හෝ එහෙම නැත්නම් හේතුව තිබියදී ඵලයටපත් කරන්නට වෑයම් කළයි කියලා හෝ අපිට ඒ ගැටලුව निराකරණය කරන්න බෑ. ඊට හතරවෙනි පියවර තමයි අපි ඒ හේතු වෙනස් කරන්න කුමක් කළ යුතුද කෙසේ කටයුතු කළ යුතුද දැනට අපි ඉන්නා තැන අනුව දැනට අපට තියෙන සාධක අනුව තියෙන හැකියාවන් අනුව අපි මේ කාර්ය කෙසේ ආරම්භ කරලා කෙසේ ඉදිරියට පවත්වාගෙන යා යුතුද කියන මේ වැඩපිළිවෙල ප්‍රතිපත්ති ක්‍රමය තමයි සිව්වෙනි කාර්ය. මේ විදිහට ගැටලුව ඒ ගැටලුවට හේතුව ඒ හේතුව අහෝසි කිරීම ඒ සඳහා මග කියන මෙන්න මේ පියවර හතර තමයි සියලු දුක් දුරු කිරීමේ මාර්ගය හැටියට බුදුදහමේ පෙන්වා දෙන්නේ. නමුත් මේක හුඟක් දෙනා හඳුනාගෙන තියෙන්නේ කෙලස් ප්‍රහාණය කරලා නිවන් අවබෝධ කිරීමේ කරුණක් හැටියට පමණයි. ඉන් මෙපිටත් අපට తాවකාලිකව ජීවිතේ මතුවෙන යම් යම් ගැටලු निराකරණය කරන්නටත් මේ ක්‍රමයම තමයි අප විසින් භාවිතා කරන්නට යෝග්‍ය වෙන්නේ මොකද සාර්ථක ක්‍රමය වෙන්නේ එයයි මේ පියවර වලින් එකක් හරි අතහැරුණොත් ගිලිහුණොත් එතන සාර්ථකව ගැටලුවක් निराකරණය කරන්න පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා තමයි ඒ පිළිබඳව කිසිදු තර්කයක් නැහැ නමුත් ඒ කෙලෙස් ප්‍රහාණය කිරීම එහෙම නැත්නම් කෙලස් දුරු කිරීම නිවන තුන් ආකාරයකින් බුදුදහමේ පැහැදිලි කරනවා තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන්. තදංග නිර්වාණ කියලා කියන්නේ යම්කිසි දුකක් පීඩාවක් මතු වුනහම එය తాවකාලිකව දුරු කර ගැනීම. අපේ මනසේ යම්කිසි ආතතියක් ඇති වුනහම ඒ ආතතිය නිසා යම් මානසික පීඩාවක් ඇති වෙනවනම් ඒ පීඩාව අපිට తాවකාලිකව හරි දුරු කරගන්න පුළුවන් නම් ලොකු සැනසීමක් ඇති වෙනවා. ලොකු සුවයක් ඇති වෙනවා. එතෙක් පැවති දුක අහෝසි වීම සත්වයාට සුවගෙන දෙනවා. ඒක තමයි තදංග නිර්වාණ කියලා හඳුන්වන්නේ. తాවකාලික නිවීම. නමුත් ඒ ගැටලුව නැවත මතුවෙනකොට මොකද ඒකට අදාළ හේතු ප්‍රත්‍ය තවමත් තියෙන නිසා ඒවා උත්සන්න වෙනකොට යලිත් අපි මේ පීඩාව අත්දකින්නට පුළුවන්. නමුත් නැවතත් අපිට తాවකාලිකව හෝ එය දුරු කරන්න යටපත් කරන්න පුළුවන් නම් ඒ තුලින් නැවතත් අපට සුවයක් සහනයක් නිවීමක් සැලසෙනවා අන්න ඒ විදිහට తాවකාලිකව අදාළ ගැටලුව යලි මතුවෙන තෙක් අපට ඇතිවෙන නිවීම තමයි තදංග නිබ්බාන කියලා හඳුන්වන්නේ. එතකොට ඒ తాවකාලික නිවීම ලබන්නටත් අපට මේ චතුරාර්ය සත්‍ය ක්‍රමයම තමයි භාවිතයට ගත යුත්තේ. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි විස්කම්බන නිරෝධය. විස්කම්බන කියලා කියන්නේ දීර්ඝකාලීනව අර ගැටලුව සමනය කරලා එහෙම නැත්නම් දුරු කරලා යම් නිවීම සුවයක් ලබනවා. తాවකාලිකව නෙවෙයි දිගු කලක්. සමහරට සති ගණන්, මාස ගණන්, වසර ගණන්, සමහරට මුළු ජීවිත කාලයක් මුළුල්ලේම ඒ පීඩාව නැවත මතුවෙන්නේ නැහැ. නමුත් මේ පීඩාව මතුවෙන්නට අදාළ හේතුප්‍රත්‍ය සම්පූර්ණයෙන් අහෝසි කරලා නැහැ. ඒවා මතු නොවි පවත්වා ගැනීමේ දක්ෂතාවය. ඒ දක්ෂතාවය නිසා ඒ තනත්තා පීඩා නොවිඳ ජීවත් වෙන්නට සුදුසුකම් ලබනවා. ඒතර ඒක තමයි දීර්ඝකාලීන නිවීම. එහෙම නැත්නම් විස්කම්බන නිරෝධයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට සමුච්ඡේද නිරෝධ කියලා හඳුන්වන්නේ නැවත කිසිම දාක ඒ ගැටලුව මතු නොවි, ඒ ප්‍රශ්නේ, ඒ අර්බුදය මතු නොවි අනුත්පාද නිරෝධයකට පැමිණීම. ඒ කියන්නේ අනුත්පාද කියලා කියන්නේ යලි යලි හටගන්නේ නැතිව නැවත කිසිදාක මතු නොවන ආකාරයෙන් අවසන් වතාවට එය නිරුද්ධ වීම. එතකොට ඒ තනත්තාගේ సంతානයේ ගොඩ නැගෙන නිවීම සදාකාලිකයි. මෙහෙම නිවන තුන් ආකාරයි. తాවකාලික, දීර්ඝකාලීන සහ සදාකාලික හැටියට. එතකොට මේ තුන් ආකාර නිවීමම අපට ලැබෙන්නේ මේ චතුරාර්ය සත්‍ය න්‍යාය අනුගමනය කිරීම තුළින් පමණයි. ඒ නිසා අපිට මානසික ආතතිය තුළින් යම් පීඩාවක් ඇති වෙනවද? ඒ පීඩාව දුරු කර ගැනීම සඳහා මේ කියන පියවර හතර අපි හරියට තේරුම් අරගෙන අනුගමනය කරන්නට අවශ්‍යයි. එතකොට එහි පළමු පියවර තමයි ගැටලුව નિවරදිව හඳුනා ගන්නට ඕන. මානසික ආතතිය, මානසික පීඩාව කුමක්ද? එතකොට ඒ తත්වය ගොඩ නැගෙන්නේ බාහිරින් නෙමෙයි අපේ මනස තුලයි. මනස තුල ඇතිවෙන අර්බුදකාරී తත්වයක්. මනසට දේවල් ඔරොත්තු දෙන්න නැති ගතිය. ඒ වගේම Tamanට දරා ගන්නට බැරි ගතිය. අපේක්ෂා කරන විදිහට දේවල් ඉටු කර ගන්නට බැරි ගතිය. මේවත් එක්කලා තමයි ඒ පීඩාව ජනිත වෙන්නේ. එතකොට මේ මානසික ආතතිය බාහිර ගැටලුවක් නෙමේ. එය චිත්තාභ්‍යන්තරයේ ජනිත වෙන්නා වූ අර්බුදයක්. ඒක අපි හරියට පරිස්සමින් තේරුම් ගන්නට ඕන. ඊළඟට දෙවැනි පියවර තමයි මේ తত্ত্বය උද්ගත වෙන්නේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද? අන්න එතනදී අපි ගොඩාක් වෙලාවට වැරදි වැටහීම් වලට එනවා. ඒ කියන්නේ අර හේතුව තිබියදී අපි ප්‍රත්‍ය පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. අපි හුඟක් දෙනෙකුගෙන් විමසුවොත් මොකක් නිසාද මේ මානසික ආතතිය ඇති වෙන්නේ කියලා ඒ බොහෝ දෙනා පිළිතුරු දෙන්නේ වැඩ වැඩි වීම නිසා ඒ වගේම කෙටි කාලයක් තුල ලොකු ඉලක්ක වලට හඹාගෙන යන්නට සිද්ධ වෙන නිසා ඒ වගේම වර්තමානයේ වෙනකොට රටේ පවතින ආර්ථික ගැටලුත් එක්කලා සමහර විට ආයතනයක සේවය කරන්නට අවශ්‍ය පිරිසගෙන් දෙකෙන් පංගුවක් පමණ විතරයි සේවක පිරිස ඉන්නේ. ඒතර වෙනදා විශාල පිරිසකගෙන් කරපු කටයුතු වර්තමානයේ වෙනකොට බොහොම ටික දෙනෙක් විසින් ඒ සියලු කටයුතු සිද්ධ කරන්න වෙලා තියෙනවා. ඒ නිසා වැඩ වැඩි වෙලා ඊළඟට කෙටි කාලයක් තුල තා බරපතල ඉලක්ක හඹාගෙන යන්නට සිද්ධ වෙලා. ඊළඟට ආයතනවල ඵලදායීතාව වැඩි කරගන්නට දරන්න බැරි ඔරොත්තු නොදෙන විදිහේ ඉලක්කයන් තියාගෙන ඒවා ඔස්සේ කටයුතු කරන්නට වෑයම් කරනවා. ඊළඟට පුද්ගලයින්ගේ සුවපහසුව පිළිබඳව සමහර විට තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ වගේම වැඩ කරන සේවකයින් පිළිබඳ තරම් කරුණා මෛත්‍රියක් නැහැ. මෙන්න මේ වගේ බාහිර කාරණා තමයි අපිට හුඟක් වෙලාවට පේන්නේ මේ මානසික ආතතිය ඇති වෙන්නේ. කියන්නේ අනිත් අයගේ දෝෂයන්. ආයතනික වශයෙන් ඒ වගේම ආයතනයේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ඒ වැඩපිළිවෙල ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන රටාවේ තියෙන දෝෂයන් මේ මේ විදිහට බාහිර දුර්වලකම් තමයි අපිට හුඟක් වෙලාවට අපේ මානසික පීඩාවට හේතුවයි කියලා පෙනේ. ඒක අපිට 100%ක් බැහැර කරන්න බෑ. ඒ කාරණා අපේ මානසික පීඩාව ජනිත කරන්නට යම් ප්‍රමාණයකින් උදව් වෙලා තියෙනවා. නමුත් අපි වටහා ගත යුතු ප්‍රධාන කාරණේ තමයි ඒවා හුදෙක් බාහිර ප්‍රත්‍ය පමණයි. හේතුව වෙන්නේ එය නොවේ හේතුව වෙන්නේ අපි මනසින් ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය. අපි ඒවා ගන්න විදිහ, අපි සිතන විදිහ, අපේ ආකල්පය ඒ වගේම අපේ දැක්ම අපේ ප්‍රතිචාරය අපේ සංවේදී අසංවේදී බව අපේ කලමනාකරණය මේ වගේ காரணා හුඟක් මානසික වශයෙන් බලපානවා මේ ආතතිය නිර්මාණය වෙන්නට. ඒවා තමයි මූල හේතුන්. ඒවා තමයි ප්‍රධාන හේතුන්. මොකද අර බාහිර සාධක වෙනස් කළාම බාහිරින් අපට එන පීඩාව අඩු කළාම අපට යම් කිසි සහනයක් දැනෙනවා. නමුත් ඒ සහනය දැනුණයි කියලා ප්‍රශ්නය निराකරණය වෙලා නැහැ, හේතු වෙනස් වෙලා නැහැ. අපේ දුබලකම එහෙමම තියෙනවා. ඒ දුර්වලකම අවදි වෙන්නට යම්කිසි කරුණක් පැමිණි සැනින්ම යලිත් ඒ දුර්වලකම මතුවෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු සමහර අවස්ථාවල භාවනාවකට යොමු වුණාම ඒ භාවනාව නිසා සමහරු යම් යම් මානසික අර්බුද වලටපත් වෙනවයි කියන අදහසක් සමාජගත වෙලා තියෙනවා. භාවනා කරන්න ගියාම පිස්සු හැදෙනවා. භාවනා කරලා මානසික රෝගීන් වෙනවා කියන ආකල්පයක් ඇතැම් අය තුල තියෙනවා. එතකොට ඇත්තටම මොකක්ද එතන වෙන්නේ? භාවනා කරලා කිසිදාක රෝගියෙක් වෙන්නේ නැහැ. භාවනා කරලා කිසිදාක උමතු වෙන්නේ නැහැ. ඒ මොකද භාවනා කියන්නෙම භාවනා කියන වචනේ තේරුම වඩවනවා, වැඩි දියුණු කරනවා, සංවර්ධනය කරනවා. කුමක්ද? අපේ මනස. එතකොට සිත සංවර්ධනය වෙනවා නම් තිබුණු தත්වයටත් වඩා ඉහළ මට්ටමකට එනවා නම් වඩාත්ම નિරවුල් වෙන්නට ඕන, નિවැරදි වෙන්නට ඕන, ප්‍රශස්ත මට්ටමකට ගොඩ නැගෙන්නට ඕන. භාවනාව හරියට සිද්ධ කරනවා නම් එහෙමනම් භාවනා කරලා උමතු වුණා භාවනා කරලා එතනත්තා මානසික රෝගියෙක් වුණා කියලා කියන්නේ කුමක් නිසාද? ඇත්තටම එක් එක් පුද්ගලයින්ගේ චින්තන රටාව කුඩා කාලේ ඉඳලා ඒ අය මෙහෙවන විදිහේ යම් යම් දුබලකම් තියෙනවා. හැමෝගෙම නෙමෙයි ඇතැම් අයගේ චින්තන රටාව, ඒගොල්ලන්ගේ ආකල්පවල දුර්වලකම්. සමහර විට ඒවා සාංශාරික හේතු සාධක නිසා වෙන්නට පුළුවන්. දැන් ඔය සමහර සමාජ බිහිතිකාවන් තියෙන එක එක අයට. ඒ වගේම විවිධ කරුණු නිසා ඇති වෙන බිහිතිකාවන් සමහරු ගින්නට බයයි, සමහරු ජලයට බයයි, සමහරු උස තැන්වලට බයයි, සමහරු ඇතම් කුඩා කෘමීන්ට බයයි. එතකොට එහෙම වෙන්න හේතුව ඒ අයට සමහරට සාංශාරික වශයෙන් ඒවයින් අත්දකින්නට ලැබුණු යම්කිසි පීඩාකාරී තත්වයක් වෙන්නට පුළුවන්. ජලයට වැටිලා මැරුණු කෙනෙක් ජලයට බියපත් වෙන්න පුළුවන්. ගින්නෙන් දැවිලා මිය ගිය කෙනෙක් ගින්නට බියපත් වෙන්නට පුළුවන්. ඒ වගේම වෙඩි තියලා මරණයටපත් වුණු කෙනෙක් වෙඩි හඬට බියපත් වෙන්නට පුළුවන්. උසකින් වැටිලා මැරුණු කෙනෙක් උස තැනකට බියපත් වෙන්න පුළුවන්. මෙහෙම සාංශාරික අත්දැකීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ජීවිතයේ අත්දැකීමක් නිසා ඒ බිහිතිකාව මතුවෙනවා වෙන්නට පුළුවන්. ඒ වගේම කුඩා කාලේ මව්පියෝ නිසා, වැඩිහිටියෝ නිසා, අවට පාරිසරික සාධක නිසා Taman ලැබපු අත්දැකීම් වල යම් යම් වැරදි නෂ්ටාවශේෂයන් නිසා ඒ තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. මෙහෙම සාංශාරික අත්දැකීමක් හෝ මේ ජීවිතයේ අත්දැකීමක් හෝ පදනම් කොටගෙන Tamanගේ මනසේ වැරදි විදිහට උපාදාන කරගත්තු යම් යම් මනෝභාවයන් හේතු වෙන්නට පුළුවන් ඒ බඳු භීතිකාවන් මතුවෙන්නට. අන්න ඒ වගේ ඇතම් අය කුඩා කාලේ ඉඳලා සමහරලාට තමන් දැන ඉගෙනගෙන තියෙන ආකාරයට තමන්ගේ රුචි අරුචිකම් මත සමාජ පෙළඹවීම මත අත්දැකීම් මත එක් එක් පුද්ගලයා දේවල් පිළිබඳව හිතන්නට පෙළඹෙන රටාව සමහර වෙලාවට නිවැරදිම නැහැ. ඒ සිතන ආකාරය නිසා ඒ තනත්තා බොහොම අගතිගාමී විදිහට සමහර කාරණා පිළිබඳ තීරණවලට එළඹෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මේ දුර්වලකම එතරම් ප්‍රකට වෙන්නේ නැති වෙන්න පුළුවන් කොමක් නිසාද විටින් විට අරමුණු ඉක්මනින් වෙනස් වෙන නිසා උදාහරණයක් ඇටියට ගත්තොත් අපට මතකයි අපි ගල්ලෙනකට ගියා භාවනා කරන්නට එතකොට ඒ ගල්ලෙනට ගියාට පස්සේ අපට විශේෂයෙන් අත්දකින්නට ලැබුණු එක් කාරණයක් තමයි පන්සලේ ඉන්නකොට අපේ මනසට කොහෙත්ම පීඩා ඇති නොකරන ඊටාම සුළු කාරණේ පවා ගල්ලෙනේ ඉන්නකොට බරපතල පීඩාවක් හැටියට වර්ධනය වෙනවා. අපි හිතමු ද්වේෂය කියලා. යම්කිසි සුළු කාරණයකට මනස ගැටුනහම පන්සලේදී ඒ ගැටීමත් එක්ක නිරන්තරයෙන් අපිට පැය ගණන් දවස් ගණන් ඉන්න ඉඩක් ලැබෙන්නේ මොකද දායක වෙනවා හමු වෙන්න බණට යන්න ඕන පිරිතට යන්න ඕන පාංශකූලට යන්න ඕන මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කරලා දෙන්නට ඕන ඒ වගේම දෛනිකව කරන්න තව බොහෝ බාහිර වැඩ කටයුතු තියෙනවා දැන් මේ විදිහට ඉක්මනින් ඉක්මනින් අරමුණු වෙනස් වෙනකොට අර කෝපයට අදාළ අරමුණ ගැන දිගින් දිගට හිත හිත ඉන්නට අපට ලොකු කාලයක් ලැබෙන්නේ එතකොට යම් අරමුණක් සමග ගැටුණා වුණත් ඒ ගැටීම වැඩි කාලයක් අපට නඩත්තු කරගන්නට ඉඩක් ලැබෙන්නේ බාහිර අරමුණ වෙනස් වෙනකොට අපේ මනෝභාවයන් නැවත වෙනස් වෙනවා. නමුත් අර ගල්ලනේ හුදකලාව ඉන්නකොට යම් කරුණකට ගැටුමක් ඇති වුණොත් ඒක වෙනස් වෙන්නට වෙනස් වූ කටයුත්තකට වෙනස් වූ අරමුණකට යොමු වෙන්නට ලොකු අවකාශයක් නැහැ. මොකද වැඩ අඩුයි විවේකයේ වැඩි. ඒ නිසා අර එකම අරමුණ පිළිබඳව නැවත නැවත නැවත නැවත කල්පනා කරමින් බොහෝ වේලාවක් ඒ එකම අරමුණ ඔස්සේ දිගින් දිගට දිගින් දිගට පැටලි පැටලි යන සිහි කල්පනාවෙන් ඒක පාලනය කරගත්තේ නැතිනම් සති සම්පජඤ්ඤයෙන් ඒ ගැටලුව තේරුම් අරගෙන සමනය කරගත්තේ නැතිනම් අර එකම දුර්වල මනෝභාවය තුල දිගින් දිගට දිගින් දිගට පවතිනවා. එතකොට පන්සලේදී අපේ මනස පීඩාවටපත් කරන්නට සමත් නොවන ඊතා සුළු කරුණ පවා අර හුදකලාවේ ඉන්නකොට බරපතල පීඩාවක් හැටියට වර්ධනය ඊළඟට අපි හිතමු රාගසිතුවිල්ලක් කියලා. පන්සලේ ඉන්නකොට රාගසිතුවිල්ලක් ඇති වුණාට ඒක වැඩෙන්නට ඉඩක් නැහැ. මහජනයා ගැවසෙනවා, අනිත් අයත් එක්ක මුහු වෙන්නට වෙනවා, බොහෝ වැඩ කටයුතු කරන්නට තියෙනවා. එතකොට අර අරමුණෙන් සිත බැහැර වෙලා වෙනස් වෙනස් අරමුණු වලට යනවා. එතකොට මේ මනෝභාවය වැඩෙන්නට තියෙන ඉඩකඩ අඩුයි. ඒක ඇති වුණා එහෙමම යටපත් වෙනවා. දැන් මේ තමන්ගේ හැකියාවක් නිසා නෙමෙයි ඒක වෙන්නේ. අර එකම අරමුණේ එල්බගෙන ඉන්නට අවකාශයක් නැතිකම නිසා. දැන් ගල්ලෙනේ ඉන්නකොට ඕනතරම් කාලය වේලාව තියෙනවා බාහිර කටයුතු අඩුයි. එතකොට සරාගී අරමුණක් පිළිබඳව රාගසිතක් අපිට මතුනොත් දිගින් දිගට දිගින් දිගට ඒ ගැනම කල්පනා කරමින් බොහෝ වේලාවක් මනස එහිම ගිලී සිටින්නට කාල වේලාව තියෙනවා. එතකොට පන්සලේදී ඇති නොවන තරම් ඒ දුර්වල රාගී සිතුවිලි නිසා මනසට පීඩා ඇති වෙන ආකාරය. ඉතින් ඒ පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් නොසිටියොත් අපිට ඒක පාලනය කරගන්නට නොහැකි වෙන තරමට එය මනසේ උත්සන්න වෙන්න පුළුවන්. දැන් මේ මොකද්ද සිද්ධ වෙන්නේ? පන්සලේ ඉන්නකොට මනස සකස් කරගෙන හිටියා කියන එක නෙමෙයි පන්සලේ ඉන්නකොට අරමුණෙන් අරමුණට වහා වෙනස් වෙනකොට එකම මනෝභාවය තුල ගිලෙන්න ඉඩ නැහැ. හුදකලා වුණු ගමන් අපට බොහෝ වේලාවක් එකම අරමුණේ ගිලිගිලි ඒ මානසික දුර්වලකම වැඩෙන්නට අවකාශයක් සැලසෙනවා. අන්න ඔය දෙයම තමයි අර මානසික වශයෙන් චින්තනයේ දුබලකම් තියන අය, ආකල්පමේ දුබලකම් තියන අය, ඒ වගේම යම් යම් වැරදි වැටහීම් තියන අය භාවනා කරන්නට කියලා වාඩි වුණාම ඒ අය බාහිර ලෝකයෙන් මනස ඉවත් කරගෙන ඒ කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් පැමිණෙනා වූ අරමුණු වලින් සිත ඉවත් කරගෙන මානසිකව යම්කිසි අරමුණක් කෙරෙහි අවධානය යොමු කරනවා. එහෙම අවධානය යොමු කළාම අර ඒතනත්තා සිතන්න පුරුදු වෙලා තියෙන වැරදි ක්‍රමයට නිදහසේ හිතන්න ඔහුට වැඩි ඉඩක් ලැබෙනවා. ඉඩ ලැබෙනකොට අර මෙතෙක් කාලයක් මානසික රෝගයක් හැටියට වර්ධනය වෙන්නට ඉඩ නොලැබුණු දුර්වලකම වඩාත්ම ශක්තිමත් වෙලා ප්‍රබල වෙලා එය මානසික රෝගී තත්වයක් හැටියට නැගී සිටින්නට අවස්ථාවක් සැලසෙනවා කුමක් නිසාද ඔහු භාවනා කරනවා කියලා භාවනාවක් කරනවා නෙමෙයි අර මනස හුදකලා කරගෙන තමන්ට අවශ්‍ය විදිහට යම් අරමුණක් ගැන හිතන්නට නිදහස ලැබුණු ගමන් නිවැරදි ක්‍රමයට සිත පුහුණු කරනව වෙනුවට ඔහු සුපුරුදු විදිහට ඒ ගැන කල්පනා කරමින් ඉදිරියට යන්නට පෙළඹෙනවා. ඒතර දෛනික ජීවිතයේ ඔහුගේ මානසික දුර්වලකම උත්සන්න වෙන්නට ඉඩක් නැහැ. වෙනත් වෙනත් අරමුණු වලින් එක වෙනස් වෙන නිසා. නමුත් ඒකට අවශ්‍ය විදිහට බොහෝ වේලාවක් ඒක වැඩෙන්නට අවකාශ ලැබිච්ච ගමන් ඒ මානසික රෝගී තත්ත්වය උත්සන්න. එතකොට ලෝකයා දකින්නේ ඔන්න භාවනා කරන්න ගිහිල්ලා පිස්සෙක් වුණා. ඔන්න භාවනා කරන්න ගිහිල්ලා මානසික රෝගියෙක් වුණා කියලා. සැබවින් මෙතන ඇති වෙලා තියෙන ගැටලුව මොකක්ද? ඒ තනත්තාගේ චින්තනයේ දෝෂය, ඒ දෝෂය කුඩා කාලේ ඉඳලම සමහර විට තිබුණා. දීර්ඝ කාලයක් ඉඳන් තිබුණා. ඒක මතුවෙන්නට ඉඩක් ලැබුණේ නැහැ. හැබැයි මේ ලැබුණු අවකාශය තුල ඒ දුර්වලකම් වඩා ප්‍රකට විදිහට මතුවුණා. අන්න ඒ වගේ මානසික ආතතිය ඇතිවීම පිළිබඳව කල්පනා කළාම අපට පෙනෙනවා හුඟක් වෙලාවට මානසික ආතතිය ඇතිවෙන මූල හේතුව, ඒ කියන්නේ බාහිර සාධක තියෙන්න පුළුවන්, බාහිර කරුණු තියෙන්න පුළුවන් අර පුද්ගලයන්ගේ අඩුපාඩු, ආයතනික දෝෂ, වැඩ වැඩිවීම, කෙටි කාලයක් තුල බරපතල ඉලක්ක හඹාගෙන යන්නට සිද්ධ වීම, අනිත් අයගේ සහයෝගය නැතිවීම වැඩි වැඩ කොටසක් සුළු පිරිසක් විසින් කරන්නට සිද්ධ වීම ඒ වගේම ඔරොත්තු දෙන්නේ නැති වගකීම් දරන්නට සිද්ධ වීම Tamanට නොපුහුණු කටයුතු කරන්නට සිද්ධ වීම මේ වගේ විවිධ බාහිර කාරණා තියෙන්නට පුළුවන්. නමුත් දැන් මේ සියල්ලක් එක්කලාම අපේ මනසට බරපතල පීඩාවක් ආතතියක් ඇති වෙන්නේ අපි ඒවට ප්‍රතිචාර දක්වන්න ඒවා පිළිබඳව සිතන්න පෙළඹෙන ආකාරය මතයි. ඒ පෙළඹෙන ආකාරය අපිට ඒ වගේ බරපතල තත්වයකදී අපි කොහොමද සිත හසුරුවා ගත යුත්තේ අපේ මනස කලමණයට ඕනතරම් අවස්ථා හදලා දෙනවා ඒවට වැඩසටහන් පවතිනවා ඒවට දේශන පවත්වනවා නමුත් ඒ බාහිර ලෝකය කලමනාකරණය කරන තරම් පහසු නැහැ අපිට අපේ මනස කලමනාකරණය කර ගැනීම. මොකද භෞතික දේවල් අපිට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන්. නමුත් අපි හිතන්න පුරුදු වෙලා තියෙන රටාව අපි දේවල් වලට ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙලා තියෙන රටාව අපේ රුචි අරුචිකම් ඒවා අපි වෙනස් කරන්න සූදානම් නැහැ. දැන් ආයතනික කලමනාකරණය ගැන අපි ඉගෙන ගත්තාම අපට අපි පහසුවෙන්ම ආයතනයේ කලමනාකරණය කරගන්නට වෑයම් කරනවා. භෞතික ද්‍රව්‍ය කළමනාකරණය කරගන්න ආර්ථිකය කළමනාකරණය කරගන්නට අපි ඉගෙන ගත්තාම අපි පහසුවෙන් මේ භෞතික දේ කළමනාකරණය කරගන්න උත්සාහ කරනවා. නමුත් තමන්ගේ රුචි අරුචිකම් කළමනාකරණය කරගන්නට කියලා ඒ ගැන කොතෙක් අපට උපදෙස් දුන්නත් දේශන පැවැත්වුවත් දැනුවත් උනත් අපටත් ඒක තේරුණත් අපි ඒවා වෙනස් කරගන්න සූදානම් නැහැ. ඒ වගේම වෙනස් කිරීම සඳහා අවශ්‍ය පුහුණුවක් අපි නිවැරදිව ලබලා නැතිනම් එතකොට පුද්ගලයාගේ සංවේදී බව කොපමණ සංවේදී බවකින් දේවල් වලට ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙලා තියෙනවද එතකොට සංවේදී බව වැඩි වෙන වැඩි වෙන තරමට ඒ පුද්ගලයාට අසීමිත පීඩාවක් මානසික ආතතියක් අසහනයක් අත්දකින්නට සිද්ධ වෙනවා එතකොට ඒකෙන් අදහස් ගන්න සංවේදී නොවිය යුතුයි කියන එක නෙමෙයි සංවේදී වෙන්නට ඕනේ සංවේදී බව ප්‍රඥාවෙන් කළමනාකරණය කරගන්න ඕනේ ප්‍රඥාවෙන් කලමනාකරණය කරගන්න බැරි වුණොත් ඒ අදිසංවේදී බව හැම විටම අපට චිත්ත පීඩා ඇති කරනවා මානසික ආතතිය ඇති කරනවා. මෙන්න මේ විදිහට අපි සමහර දේවල් අගයන ආකාරය දේවල් වලට අපි මනසින් ආරෝපණය කරන වටිනාකම් අපි අපේ කුඩා කාලේ ඉඳලා දේවල් පිළිබඳව හිතන්න පුරුදු වෙලා තියෙන රටාව අපේ ආකල්ප ඒ වගේම අපි දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහ ඊළඟට සංවේදී බව ඒ වගේම අපි දේවල් දැඩිව උපාදාන කරගෙන ඉන්න ස්වභාවය මේ හැම දෙයක්ම අපට මානසික ආතතියක් ඇති කරන්නට හේතු හැටියට මූල සාධක හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර දේවල් අපි දැඩිව උපාදාන කරගෙන ඉන්නවා ඒ උපාදානයන් අත්හරින්නට සූදානමක් නැහැ කුමක් නිසාද ඒ අපි උපාදාන කරගෙන අපි අල්ලගෙන ඉන්න විදිහ තමයි වඩා නිවැරදි විදිහ කියලා අපි හිතනවා. උදාහරණයක් හැටියට ගත්තොත් වෙනතුනේ දැන් වැරදි යමක් අපිට බැහැර කරගන්න කියලා කිව්වොත් අපිට ඒක මනසට එක්තරා ප්‍රමාණයකින් පිළිගැනෙනවා. ඒ කියන්නේ සත්තු මරන්න එපා, බොරු කියන්න එපා, හොරකම් කරන්න එපා, වංචා කරන්න එපා. මේවා කිව්වහම අපිට ඒවා 100ට 100ක් වළක්ව ගන්න නොහැකි වුණත් අපිට ඒක පිළිගැනෙනවා මේක වරදක් මේකෙන් නැගී සිටිය යුතුයි කියලා යම් උත්සාහයක් අපි ගන්නවා. නමුත් සමහර දේවල් තියනවා ඒවා යහපත් දේ හැටියට සත්භාවයන් හැටියට අපි දැඩිව උපාදාන කරගන්න. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු සමහර කෙනෙක් කල්පනා කරනවා හැම දෙයක්ම පිළිවෙලටම කරන්නට ඕන. සියල්ල අංග සම්පූර්ණ විය යුතු හැම දෙයක්ම මුල ඉඳන් අගටම පිරිසිදුව පිළිවෙලට තිබිය යුතුයි කියන එක දැඩිව උපාදාන කරගත්තා. දැන් මේක වැරදි කියලා අපිට කියන්න බෑ. ඒක යහපත් චර්යාවක්, හොඳ දෙයක්. හැබැයි ඒ හොඳ දේ අපි සීමා අතික්‍රාන්තව ග්‍රහණය කරගෙන ඒ එසේම විය යුතුයි කියලා දැඩිව උපාදාන කරගත්තොත් අනිත් අය අතින් පිළිවෙලට පිරිසිදුව ක්‍රමානුකූලව පරිපූර්ණව දේවල් නොකෙරෙන හැම මොහොතකම අපි චිත්ත පීඩාවක් ලබනවා. ඊළඟට අපට දේවල් කාර්යබහුලත්වය නිසා හෝ කවර හේතුවක් නිසා හෝ අර අපි පුරුදු වෙලා ඉන්න ක්‍රමානුකූල රටාවට පිළිවෙලට පිරිසිදුව ක්‍රමානුකූලව පරිපූර්ණව කරගන්න බැරි වුණොත් හැම විටම Tamanගේ ක්‍රියාව පිළිබඳ Tamanට අතෘප්තිකර බවක් ඇති වෙනවා. එතකොට පිළිවෙල පිරිසිදුකම පරිපූර්ණත්වය කියන එක වරදක් නෙමෙයි. ඒක සමාජ සම්මත වූ උසස් తত্ত্বයක්. උසස් తত্ত্বයක් උනාට එයම උපාදාන කරගෙන එසේම සියල්ල විය යුතුයමයි කියලා දැඩිව ගන්නවා. දැඩිව ගත්තහම කාර්ය බහුල වෙනකොට ඒතනත්තාට අර වෙනදා සැහැල්ලුවෙන් කටයුතු කරන තරම් සැහැල්ලුවෙන් ක්‍රමානුකූලව පිරිසිදුව පිළිවෙලට පරිපූර්ණව දේවල් කරගන්නට අවස්ථාවක් නැහැ. එතකොට එතනත්ත දැඩි විදිහට මානසික ආතතියටපත් වෙනවා, කම්පණයටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. ඉතින් ඒ తත්වය නිර්මාණය වෙන්නේ වැඩ වැඩි වුණු නිසායි කියලා තමයි අපට හිතෙන්නේ. නමුත් ඇත්තටම මොකද්ද එතන වෙලා තියෙන්නේ? ඒ පැමිණෙන අවස්ථාවට ඔරොත්තු දෙන්නට මනස කලමනාකරණය කරගෙන නැහැ. හැමදාම හැමතිස්සෙම එකම විදිහට දේවල් කරන්නට තමයි පුරුදු වෙලා ඒ ක්‍රමෙන් හැර වෙන ක්‍රමයකට වෙන විදිහකට දේවල් આવොත් ඔරොත්තු දී ගන්න බෑ දරා ගන්නට බෑ ඒ පැමිණෙන தത്വයට මුහුණ දෙන්නට තරම් Tamanගේ පෞරුෂය සකස් කරගෙන නැහැ ඒ තනත්තාගේ පෞරුෂය එක්තරා අච්චුවක් තුල තියෙන. ඒතර පෞරුෂයේ ස්වභාවයේ විවිධත්වය ගතික විය යුතුයි. පෞරුෂය කියලා කියන්නේ ඒ ඒ අවස්ථාවට මුහුණ දීමට අපි කායිකව වාචසිකව මානසිකව සැකසෙන ආකාරය ප්‍රතිචාර දක්වන විදිහ. එතකොට ඒක හැම අවස්ථාවෙම එකම අච්චුවක් හැටියට හදාගෙන ඒකම උපාදාන කරගෙන ඒ විදිහටම දේවල් කරන්න ගියොත් අපිට සමාජයේ වැඩි කලක් සැහැල්ලුවෙන් සහනයෙන් ජීවත් වෙන්නට බැරි වෙනවා. ඒ නිසා පෞරුෂයේ ගතික බව අපි තේරුම් අරගෙන ඒ ඒ අවස්ථාවට උචිත ආකාරයෙන් අපේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර ද්‍රව්‍ය හසුරුවා ගන්නට වෑයම් කරනවා. දැන් සමහර වෙලාවට අපිට විභාගයකට පිළිතුරු ලියන්න ගියාම මේ ප්‍රශ්නය සමහර දරුවන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. අපි වුණත් ඒ தത്വයට මුහුණ දීලා තියෙනවා ඒ ඉගෙන ගන්න කාලේ. ඒ කියන්නේ යම්කිසි පාඩමක් පිළිබඳව අපි හොඳට අධ්‍යයනය කරලා හොඳට දැනුවත් වෙලා කරුණු ගොනු කරගෙන ගියාම ඒ පාඩම පිළිබඳවම ඔන්න ප්‍රශ්නයක් අහලා තියෙනවා. අහලා තිනකොට දැන් අපි මේ ගැන හොඳට කරුණු අධ්‍යයනය කරලා තියෙනවා. අපිට ඇතිතරම් කරුණු තියෙනවා. ඒ වගේම පිළිවෙලට පිළිතුරු ලියන්න අපි පුරුදු වෙලා තියෙනවා. දැන් ඊට පස්සේ අර දන්නා සියලුම කරුණු පරිපූර්ණ වශයෙන්ම ගොනු කරලා ලියන්නට අපි උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරනකොට ඒ ප්‍රශ්නෙට වෙන් වෙලා තියෙන පැය භාගෙ නම් ඒ පැය භාගෙ අපිට මදි වෙනවා සමහරට පැයක් විතර යනවා පළමු ප්‍රශ්නය. ඒතර පළවෙනි ප්‍රශ්නෙට පැයක් ගත වෙච්ච ගමන් ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේ පරිපූර්ණව ක්‍රමානුකූලව පිරිසිදුව ලස්සනට ලියලා තියෙනවා. හැබැයි ඊතුරු ප්‍රශ්න ටිකට උත්තර ලියාගන්න ඊළඟට කාලය මදි. එතන ඉඳලා වෙලාව බලපු ගමන් අපේ මනසට බරපතල ආතතියක් පීඩනයක් ඇති වෙනවා. එතනින් එහාට අපි දන්නා ටික මතක් කරගන්නටත් බෑ. ඒ ටික කලමනාකරණය කරගන්නත් බෑ. කාලෙමදී කියන ගැටලුවත් එක්කලා ඇතිවෙන කම්පණය නිසා ඉතිරි සියල්ලම ව්‍යාකූල වෙන්නට පුළුවන්. එතකොට දැන් මේ தত্ত্বය උද්ගත වෙන්නේ ඇයිද? කාලය කලමනාකරණය කරගෙන තියෙන වේලාව අනුව හැම ප්‍රශ්නයකටම පරිපූර්ණ වශයෙන් පිළිතුරු සපයනවා වෙනුවට අවස්ථාවෝචිතව එතනට අදාළ විදිහට කටයුතු කරන්නට පුහුණු වෙලා නැතිකම නිසා. ඉතින් ඒ නිසා දැනුම තිබුණු පමණට විභාග ලියන්නට බෑ. දැනුම තියෙන්නටත් ඕන. හැබැයි විභාගය පිළිබඳව අනුගමනය කළ යුතු උපාය මාර්ග, තාක්ෂණය හරියට තේරුම් ගත්තොත් විතරයි එතනට ගැලපෙන්න කළමනාකරණය කරගෙන කටයුතු කරන්නට පුළුවන් අන්න ඒ වගේ තමයි අපිට දෛනික ජීවිතයේ කටයුතු, කාර්යාලීය කටයුතු සමාජීය කටයුතු ආගමික කටයුතු මේ මොන දේ කරන්න ගියා වුණත් දරුවන්ගේ කටයුතු ගෙදර දොරේ කටයුතු මේ සියල්ලක්ම අපි කරනකොට අපි කල්ැතුව හිතාගත්තු පිළිවෙලක් තියෙනවා පුංචි කාලේ ඉඳලා අපි වැඩ කරන්න පුරුදු වෙච්ච රටාවක් තියෙනවා ක්‍රමයක් තියෙනවා පිළිවෙලක් තියෙනවා විදිහක් තියෙනවා ඉතින් ඒ විදිහට දේවල් උනේ නැති වෙනකොට අපි ආයේ ඒවා මුල ඉඳන් කරන්නට වෑයම් කරනවා දැන් සමහර පවුල් වල අපි දකිනවා අම්මා තාත්තා දරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. එතකොට දරුවෝ ඒ තම තමන්ට අදාළ කටයුතු කළා වුණාට ඒ කියන්නේ කැම ටික කාලා පිඟාන හේදුවට ඒක අම්මට හරියන්නේ නැහැ. ඕක ඔයාට හොදන්න තේරෙන්නේ නැහැ. කොහොමහට දෙන්න කියලා අම්මා ඒකත් අරගෙන හොදනවා. ගේ අතු ගෑවට ඒක අම්මට හරියන්නේ නැහැ. අම්මා ආයෙ කොස් අරගෙන අතු ගන්නවා. ඊළඟට ඇඳුම් ටික හේදුවට ඒක අම්මට හරියන්නේ ආයෙක මොළ ඉඳන් හොදන. දැන් එතකොට අර දරුවෝ පුරුදු වෙනවා ඒ වැඩ කරන්නේ නැතුව ඒක තමන් කළත් වැඩක් නෑ. ඒක අම්මා ආයෙත් කරනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ටිකෙන් ටිකේ වැඩවලින් ගිලිහෙනවා මගහැරෙනවා. එතකොට පවුලේ හතර පහ දෙනෙක් ඉන්නවනම් ඒ සියලු දෙනාගේම වැඩ අර මව විසින් කළ යුතු තැනකටපත් වෙනවා. ඊට පස්සේ අනික් අතට චෝදනා කරනවා. ඒ අය වැඩ කරන්නේ නැහැ. ඒ අය තම තමන්ගේ කටයුතු කරගන්නේ නැහැ. ඔක්කොම මම කරන්න ඕන. මට වැඩ වැඩි, ආතතිය වැඩි කියලා ඊළඟට පීඩාවෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර තමන් හිතන ඉච්ඡුවට අනුව Taman හිතන විදිහටම මට ඕන මං කැමති විදිහටම සියල්ල විය යුතුයි කියන ආකල්ප. නිසා මානසික ආතතිය ඇති වෙන්න ප්‍රධාන කාරණයක් තමයි මම හිතන විදිහටම මම කැමති විදිහටම මම පුරුදු වෙච්ච විදිහටම දේවල් විය යුතුයි කියන මේ දැඩි උපාදානය. ඊළඟට අනිත් කාරණය තමයි සද්භාවයන් උපාදාන කරගැනීම. ඒ කියන්නේ හොඳ දේවල්, ලෝක සම්මත යහපත් දේවල් තමන්ගේ චර්යාවට පුරුදු කරගෙන තියෙනවා තමන්ගේ චින්තනයට පුරුදු කරගෙන තියෙනවා හැබැයි ඒව අවස්ථාවෝචිතව වෙනස් කරගන්නේ නැතිව ඒ තමන් හුරු පුරුදු වෙච්ච යහපත් තත්වයන් හැම මොහොතකම ඒ විදිහෙන්ම පරිපූර්ණ වශයෙන් ඉටු කරන්නට වෑයම් කරනවා ඒ මානසික ආතතිය ඇති වෙන්නට තවත් තවත් හේතුවක් ඊළඟට ඇතැම් පුද්ගලයන්ගේ පවතින අදිසංවේදී බව ඒ සංවේදී බව වැඩි නිසා අනිත් අයට වඩා හුඟක් ඈතට යමක් ගැන හිතනවා, කල්පනා කරනවා. එතකොට සංවේදී බව හොඳයි. නමුත් ඒක ප්‍රඥාවෙන් සමබර කරගන්න, කලමනාකරණය කරගන්නට සමත් උනේ නැත්නම් ඒතනත්ත අසීමිතව පීඩා විඳිනවා, මානසික ආතතියටපත් වෙනවා, අනුන් කරන කටයුතු පිළිබඳවත්, ඒ වගේම Tamanට පැවරෙන වගකීම් පිළිබඳව. එතකොට ඒ බඳු සංවේදී පුද්ගලයා බොහෝ අවස්ථාවල කරුණු තුනක් ගැන නිරන්තරයෙන් පීඩාවටපත් වෙනවා. ඒ මොනවද? මම කැමති විදිහට දේවල් සිදු නොවේයිද? මම අකමැති විදිහට දේවල් සිදු වෙයිද? ඒ වගේම මම බලාපොරොත්තු වෙන සැලසුම් කරපු දේවල් ඒවා වෙනස් වෙයිද ව්‍යර්ථ වෙයිද? එතකොට ඔය කරුණු තුන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛ තමන් ප්‍රියශීලී විදිහට ප්‍රියශීලී අරමුණුත් එක්ක තමන්ට පවතින්නට බැරි වෙනකොට තමන්ට ලොකු දුකක් පීඩාවක් අසහනයක් ඇති අකමැති අරමුණු අකමැති විදිහට දේවල් සිද්ධ වෙනකොට ඒවයින් පීඩාවක් ඇති තමන් කැමති විදිහට දේවල් කරන්න සැලසුම් කළාම ඒවා ඒ විදිහට කරගන්න බැරි වෙනවා. එක්ක අනිත් අයගෙන් ඒකට උදව්වක් ලැබෙන්න, එහෙම නැත්නම් Tamanට කාලය කළමනාකරණය කරගන්න බෑ වැඩ කටයුතු කළමනාකරණය කරගන්න බෑ එහෙම නැත්නම් Tamante සඳහා දක්ෂතාවය හැකියාව දැනුම මේ කවර හෝ හේතුවක් නිසා Taman සැලසුම් කරපු විදිහට දේවල් කරගන්න බැරි වෙනවා. එතකොට අදිසංවේදී පුද්ගලයා ඒ ප්‍රඥාවෙන් සංවේදී බව සමබර කරගන්නට බැරි වුණොත් ඔය හැම මොහොතකම චිත්ත පීඩා ඇති කරගන්නවා ආතතිය ඇති කරගන්නවා. නමුත් මේ හැම අවස්ථාවක මේතනත්ත දකින්නේ අනුන්ගේ දෝෂය. ආයතනයේ දෝෂය, පුද්ගලයන්ගේ දෝෂය, අනිත් අය සහයෝගය නොදීමේ දෝෂය ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට හරියට වැඩක් කරන්න තේරෙන්නේ ඒගොල්ලන්ට අපි විඳින දුක තේරෙන්නේ මේ වැඩ ටික කරන්න පුද්ගලයෝමදි මේ විදිහට හැමතිස්සෙම බාහිර සාධක ටික ලොකුවට පෙනෙනවා ඒ කියන්නේ ප්‍රත්‍ය අර ගහේ මුදුන් මුලයි අවශේෂ මුල් ටිකයි පේන්නේ නැහැ ටික යටට கிඳා බහැලා තියෙන නමුත් ඒකෙන් තමයි පූර්ණ වශයෙන් පෝෂණය වෙන්නේ අර උඩට තියෙන කඳ අතුපතර කොළ ටික ඒ ටික තමයි අපිට පේන්නේ ඒ ටික වෙනස් වුණොත් ඔක්කොම හරි කියලා තමයි හිතන්නේ. ඒකයි ගහ කපලා දාන්නේ. නමුත් මූලය තියෙන තාක්කල් එයින් නැවත නැවත ලියලනවා. අන්න ඒ වගේ ආයතනික වශයෙන් ඒ වගේම බාහිර පුද්ගලයන්ගේ වශයෙන් තියෙන ගැටලු කොයි තරම් निराකරණය කළත් අපේ චින්තන දෝෂය තියෙන තාක්කල් සද්භාවයන් උපාදාන කර ගැනීම ඒ වගේම මම හිතන විදිහටම දේවල් වෙන්න ඕන කියලා දැඩිව එල්බගෙන සිටීම ඒ වගේම ප්‍රඥාවෙන් තොරව සංවේදීව කටයුතු කරන්නට පෙළඹීම මේ ආදී කරුණු ප්‍රධාන වශයෙන් හේතු වෙනවා මානසික ආතතිය ඇති දැන් ඔය தත්වයන් පාලනය කරන්න ඔය தත්වයන් වෙනස් කරන්න අපට බුදුදහමෙන් ඕනෑ තරම් උපදෙස් ලැබෙනවා මඟ පෙන්වීම ලැබෙනවා. නමුත් ඒ උපදෙස් මඟ පෙන්වීම ලැබුණට ඒවා ක්‍රියාත්මක කරගන්නට අපට බැරි වෙනවා කුමක් නිසාද? සුතමය වශයෙන් අපි ඒවා අහලා තියෙනවා චින්තාමය වශයෙන් ඒවා හිතලා තියෙනවා. හැබැයි භාවනාමය වශයෙන් අපේ සිත පුහුණු කරලා ඒ අදාළ තැන පවත්වන්නට හුරු කරලා නැහැ. ඒ නිසා කොයිතරම් ධර්මයේ දන්නා අයට වුණත් කොයිතරම් අනුන්ට බන කියන්නට දක්ෂ අයට වුණත් කරුණක් පැමිණෙනකොට මානසික ආතතිය පීඩාව ඇති වෙන්නට පුළුවන් කුමක් නිසාද ඊට අදාළ මනෝභාවයන් වෙනස් කරගන්නට පුහුණු කරලා නැතිනම් එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපේ මනස තුල මේ මානසික ආතතිය ඇති වෙන්නට යම් හේතු ප්‍රත්‍යක් ගොඩ නැගෙනවා නම් අපේ පැත්තෙන් අපිට සමාජයේ පැත්තෙන් බාහිර ලෝකයෙන් අනුන්ගේ පැත්තෙන් ආයතනික වශයෙන් ඇතිවෙන්නා වූ යම් ගැටලු තියෙනවා නම් ඒවත් निराකරණය කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක අපේ පරිපාලනයෙන් ගොඩක් බාහිර තියෙන දෙයක්. ඊට වඩා අපිට කරන්න පුළුවන් දේ තමයි අපේ මනස කලමනාකරණය කරගන්නේ. අනිත් එක තමයි බාහිර දේවල් වෙනස් කළයි කියලා අපි නිවැරදි වෙන්නේ නැහැ. අපි ශක්තිමත් වෙන්නේ නැහැ. අපි මානසික වශයෙන් සංවර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා බාහිර දේත් වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි. ඒක දෙවෙනි කාරණය. පළමු කාරණය තමයි අපි සිතන පතන විදිහ, අපි දේවල් උපාදාන කරගෙන ඉන්න විදිහ, අපේ ආකල්ප, අපේ මනෝභාවයන් නිසා යම් අර්බුදයක් ඇති වෙනවා නම් ඒ தත්වයන් වෙනස් කරගන්නේ කොහොමද කියලා දැනුවත් වීම සිතලා කල්පනා කරලා වටහා ගැනීම සහ ඒ වෙනස ගොඩනගන්නට මනස පුහුණු කිරීම. ඒ නිසා මානසික පුහුණුව, මානසික සංවර්ධනය, භාවනාව, ගුණධම් වැඩිම ආදී නොඑක් වචන වලින් හඳුන්වන මේ වැඩපිළිවෙල පියවර තුනකින් අපි පුරුදු පුහුණු කළ යුතු වෙනවා. ඒ මොනවාද? සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන. සුතමය ඥාන කියලා කියන්නේ ඉස්සලා අහලා තේරුම් ගන්නට ඕන මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නෙට හේතු මොනවද? ප්‍රත්‍ය මොනවද? ඒ හේතු වෙනස් කළාම ඒ ප්‍රශ්නේ निराකරණය වෙන හැටි ඒක වෙනස් කරන්න මොකද්ද කරන්න ඕන? මේවා අහලා දැන ඉගෙන ගන්නට ඕන. ඊළඟට ඒ පිළිබඳව සිතලා කල්පනා කරලා හොඳට වටහා ගන්නට ඕන. ඊට පස්සේ ටික ටික පුහුණු කරන්නට ඕන. ඒ සුදුසු අවස්ථාවේදී මනස වෙනස් කරගන්න. යම් මොහොතක අපි දන්නවා මේ බඳු අවස්ථාවක මානසික ආතතිය ඇති වෙන්න පුළුවන් කියලා ඒ වළක්වා ගන්න උත්සාහ කළත් යලි යලි අපේ මනසේ ඒ පීඩාව ඒ ආතතිය මතුවෙනවා. මතුවෙනකොට එය මතුවෙන ආකාරය තේරුම් අරගෙන ඊට අදාළ හේතුප්‍රත්‍ය තේරුම් අරගෙන ඒ මොහොතේම ඇයි මම මෙහෙම හිතන්නේ? ඇයි මට මේක මේ තරම්ම මේ විදිහට මම දැඩිව ග්‍රහණය කරගෙන මේක මෙහෙම කරන්න බැරිද? මෙහෙම හිතන්න බැරිද? මේ විදිහෙන් අපිට බාහිර දේ වෙනස් කරන්න බැරි වුණාට අපේ චින්තන රටාව, අපේ ආකල්පය වෙනස් කරගන්න ඒ මොහොතේම උත්සාහ කරන්න. ඒතර කල් වේලා ඇතුව දැනුවත් වෙන්නට ඕන, කල් වේලා ඇතුව හිතලා තේරුම්ගෙන තියෙන්නට ඕන. ඒ ඒ සිද්ධිය සිද්ධ වෙනකොට, ඒ පීඩාව ඇති වෙනකොට ඒ මොහොතේම එය වෙනස් කරන්නට යම්කිසි ප්‍රයත්නයක් දරන්නට ඕන. අන්න එහෙම කළොත් තමයි අපට පුළුවන් වෙන්නේ මේ මානසික ආතතිය දුරු කරගන්නා තැනට සිත පුහුණු කරන්න. අපිට මතකයි මේට අවුරුදු 15කට 20කට වගේ ඉහතදී අපි ලැබූ අත්දැකීම එක් දිනක උදෑසන බොහොම කෙටි කාලයක් තුල අපට වැඩ කටයුතු ගණනාවක් කරන්නට සිද්ධ වුණා. ඒ කියන්නේ දින ගණනාවක් වැඩ අධික බව නිසා අපිට හිස රැවුල් බාලා සිවුරු ටික සෝදලා නා ගන්න විදිහක් නැති වුණා. අර දුවන පනින ගමන් යන්තම් ඇඟපත හොදගෙන ඒ කටයුතු කළේ. ඒ නිසා එදා දවසේ මම කල්ැතුම තීරණය කළා තිබුණා. අද හිස රැවුල් බාගෙන සිවුරු ටික හොදලා හොඳට ජල ස්නානය කරන්නට ඕන. ඒ සඳහා වෙලාව වෙන් කරගන්න ඕන කියලා. නමුත් ඔන්න එතකොටම විදේශ රටක ඉන්න අපේ සහෝදර හාමුදුරනක් උන්වහන්සේ කතා කරලා කිව්වා මට හදිස්සියෙයි මෙන්න මේ මේ තොරතුරු ටික මට ඉක්මනට ලැබෙන්න සලස්සන්න කියලා. ඉතින් පරිගණකය ක්‍රියාත්මක කරලා ඒ ටික යවන්න හැදුවෙන් පස්සේ ඒවැ දෝෂ අන්තර්ජාලයේ අන්තර්ජාල සම්බන්ධතා පිළිබඳ දෝෂ ඒ කටයුතු හිතූ විදිහට ඉක්මනින් කරගන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට දුරකතනය නිරන්තරයෙන් නාද වෙනවා එක් එක්කෙනා විවිධ ආරාධනාවලට කතා කරන්න විවිධ කරුණු අසා ගන්න දැනගන්න. ඊළඟට දොර දොරටුව ළඟ හතර පහ දෙනෙක් ඇවිදින් බලා ඉන්නවා ඒ අයගේ අවශ්‍යතා සඳහා ආරාධනා කරන්න විවිධ කටයුතු සඳහා. ඊළඟට නායක හාමුදුරුව අපට ඇවිදින් කිව්වා අද දවාලේ දානෙකට යන්න තියෙන නිසා ටිකක් දුර බැහැර යන්න තියෙනවා ටිකක් කල් ඇතුව සූදානම් වෙන්නට ඕන කියලා. දැන් මෙහෙම මෙහෙම තාම කෙටි වෙලාවක් තුල දැන් මම සැලසුම් කරගෙන හිටපු විදිහට වඩා ඒකක්වත් කරගන්නට වෙන්නේ නැහැ. දැන් මේ අමතර අමතර ಜಾති ගොඩක් පැටලෙනවා. ඒ නිසා එතෙන්දී ඇතිවෙච්ච මානසික පීඩාව කොයිතරම්ද කියනවනම් මගේ මොළයේ ඇතුලේ එකපාරට දැවිල්ලක් වගේ ගතියක් මට දැනෙන්න ගත්තා. ඒ වෙලාවේ අපට කල්පනා වුණා මේ අවස්ථාවේ හොඳට දාන ටික වළඳලා විවේකීව ඉන්න හාමුදුරුවෝ කී දෙනෙක් මේ රටේ ඇද්ද? අපි මේ රටේ ලෝකේ සියලුම වැඩ බදාගෙන ඔක්කොම කරට අරගෙන අරයාගේ වැඩයි මෙයාගේ වැඩයි සියල්ල පටලවාගෙන ඇයි මෙහෙම දුක් විඳින්නේ මෙහෙම පීඩා විඳින්නේ මේක මොන කර්මයක්ද කියලා එකවරම අපට හිතුණා. එහෙම හිතනකොටම ඒ කාල වෙනකොටත් අපි ටික ටික මනස ගැන සැලකිලිමත් වෙමින් ධර්මය පුහුණු කරන්නට වෑයම් කරනවා. ඉතින් එහෙම හිතනකොටම අපට කල්පනා වුණා සසරෙත් මම මේ දේම නේද කරලා ඇත්තේ. ඒ කියන්නේ මම කැමති විදිහට මට පහසු විදිහට මම සැලසුම් කරන විදිහට වඩා පිටින් දේවල් පැමිණෙනකොට වැඩ වැඩි වෙනකොට මට නම් මේක කරන්න බෑ කියලා ඒවා පැත්තකට දාලා අයින් වෙලා ගිහිල්ලා ඇති. ඒ නිසා තමයි මේ தත්වයන්ට ඔරොත්තු දෙන්නට මගේ සිත පුරුදු වෙලා නැත්තේ, පුහුණු වෙලා නැත්තේ. වෙනතුනි අපි තේරුම් ගන්නට ඕන දැන් යම්කිසි කෙනෙක් උසපනිනොයි කියලා හැමදාම ගිහිල්ලා එකම විදිහට උඩපනින්න උත්සාහ කළා කියලා එතනත්තාගේ උසපැනීම දියුණු වෙන්නේ නැහැ. හැමදාම උඩපැන්නයි කියලා ඒක උඩපැනීමක් විතරයි උසපැනීමක් වෙන්නේ නැහැ. උසපනිනවා කියලා කියන්නේ Tamanට උඩපනින්නට පුළුවන් උපරිම ප්‍රමාණයටත් වඩා පොඩ්ඩක් ඉහළින් ලණුවක් හරි ලීයක් හරි බාධකයක් තියලා ඒකට ඉහලින් පනින්න වෑයම් කරනවා. එතකොට දැන් බාධකය අතික්‍රමණය කිරීමේ උත්සාහය උනන්දුව වෑයම මත තමයි ගත සිත ඒකට පුහුණු ඊට පස්සේ අර මෙතෙක් අපට උඩ පනින්න පුළුවන්කම තිබුණු ප්‍රමාණයට වඩා උසකින් පනින්නට අපේ කෞශල්‍ය අපේ හැකියාව දියුණු ඊට පස්සේ ඊටත් වඩා ඉහළින් තියෙනවා අර බාධකේ. ඒකට ඉහළින් පනින්න උත්සාහ කරනකොට තමයි මුලදී මුලදී අපහසු වෙනවා. තවත් අපේ හැකියාව ඉහළ යනවා. මෙහෙම බාධකයක් හමුවේ එය අතික්‍රමණය කරන්නට දරන ප්‍රයත්නය තුළ තමයි අපේ ශක්්‍යතාවයන් වර්ධනය වෙන්නේ. ඉතින් යම්කිසි අභියෝගයක් පැමිණෙනකොට වැඩ අධික වෙනකොට කාර්ය බහුල වෙලා එහෙම නැත්නම් අපි අපේක්ෂා නොකළ දේවල් පැමිණෙනකොට අපි ඒවත් එක්කලා ගැටිලා හැපිලා ප්‍රතික්ෂේප කරලා අපි පලා යන්නට උත්සාහ කරනවා නම් ඒක යම්කිසි සහනදායි ක්‍රමයක් වෙන්නට පුළුවන්. හැබැයි අපේ හැකියාව, අපේ කෞශල්‍ය, අපේ මානසික ශක්තිය අවදි වෙන්නේ නැහැ. දරා ගැනීමේ හැකියාව වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් මට එදා හිතුණා සසරෙත් මම ඕකම තමයි කරලා ඇත්තේ. වැඩ වැඩි වෙනකොට ප්‍රශ්න වැඩි වෙනකොට මගහැරලා අයින් වෙලා ඒවෙන් බැහැර වෙලා Uh, ඉතින් ඒ පුරුද්ද අදටත් මතුවෙනවා විනා මේ දේවල් වලට ඔරොත්තු දෙන්න අවස්ථාවෝචිතව වැඩ කරන්නට නොහැකි වෙලා තියෙනවා. ඉතින් මේ භවයේත් මම කරන්නේ මේවත් එක්ක ගැටිලා හැපිලා මානසික ආතතිය ඇති කරගෙන මොලේ දැවිල්ල හදාගෙන පැත්තකට වෙන එක නම් මේ භවයේත් මට ඒ කුසලතාවය දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩ ටික ඔක්කොම මට කරන්න පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. ඒක නෙවෙයි මේ தත්වෙට ඔරොත්තු දෙන්න මට මනස සකස් කර ගැනීමට මේ අවස්ථාව මට පාවිච්චි කරන්න බැරිද? අඩුම තරමින් මේ වැඩ ටික කරගන්න පුළුවන් වුණත් බැරි වුණත් මේ මානසික දුර්වලකමින් නැගී සිටින්න. දැන් එහෙම කරන්න නම් අපි මේක මනසේ දුර්වලකමක් කියන එක හඳුනා ගන්න ඕනේ. ආතතිය ඇති වෙන්නේ අනිත් අය නිසායි වැඩ වැඩි නිසායි කියලා හිතපු ගමම්ම අපි ඒකෙන් පලා යන්නට තමයි වෑයම් කරන්නේ. එහෙම නෙමෙයි ඒක ප්‍රත්‍යක් පමණයි මූල හේතුව මගේ චින්තනයයි කියලා පැහැදිලිව දකින්න පුළුවන් නම් තමයි තමන් සිතන විදිහ තමන්ගේ මානසික දුබලකම දුරු කරගන්නට මේ මොහොතේ ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේ අර සියලු වැඩ තිබියදී විනාඩි කිහිපයක් ඇඳ මත වැතිරිලා දෑත දෙපය දිගු කරගෙන හොඳට ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කරලා ගත සිත ඉක්මනින් සැහැල්ලු කරගන්න. සැහැල්ලු කරගෙන නාන කාමරයට ගිහිල්ලා ඉක්මනින් ඇඟ සිසිල් වෙන්න ජල ස්නානය කළා. ඊට පස්සේ අර සියලු වැඩ කටයුතු ඊටාම ඉක්මනින් කරගෙන කරගෙන ගියා. එදා ඒ નિયમિત කාල පරිච්ඡේදය ඉවර වෙනකොට තවත් වැඩ කරන්නට තරම් අපට කාල වේලාව ඉතිරි වුණා ඒ සියලු කටයුතු සිදු කරන්න. ඉතින් එදා අපට තදින්ම දැනුණු දේ තමයි මානසික ආතතිය ඇති වෙන්නේ බාහිර කටයුතු නිසා නෙමේ අපි ඒවට මුහුණ දෙන ආකාරයේ ප්‍රතිචාර දක්වන ආකාරයේ ඒව ගැන කල්පනා කරන විදිහ හිතන විදිහ අපේ සංවේදී බව අපි ඇබ්බැහි වෙලා තියෙන රටාව අපේ ධාරිතාව වැඩි කරගන්නව වෙනුවට අපි ඉන්න තැනම ඉන්න තියෙන රුචිකත්වය අපේ සීමාමායින් පුළුල් කරනව වෙනුවට ඒ මම ඉන්න තැන තමයි හරිතන අනිත්‍යයි වැරදි කියලා හිතාගෙන එතනම läගගෙන ඉන්නට තියෙන රුචිකත්වය, ඇබ්බැහිය, උදාසීන බව, අදිසංවේදී බව, චින්තනය, ආකෘතිගත වීම, සද්භාවයන් උපාදාන කර ගැනීම මෙබඳු සාධක තමයි ප්‍රධාන හේතුවක් වෙන්නේ අපේ මානසික ආතතිය ඇති වෙන්නට. ඒ නිසා ඒ తත්වය තේරුම් ගන්න කෙනෙකුට තමයි එය දුරු කර ගැනීම සඳහා ඉස්සලා අහලා තේරුම් ගන්නට ඕනේ ඊට පස්සේ හිතලා කල්පනා කරලා වටහා ගන්නට ඕන ඊළඟට ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕන පුහුණු වෙන්න තියෙන්නේ වෙනත් වෙලාවක නෙමෙයි මේ මානසික ආතතියට අදාළ හේතු ප්‍රත්‍ය බාහිරිනුත් අභ්‍යන්තරේනුත් සැකසෙන මොහොතේ තමයි බාහිර වෙනස් කරනව වෙනුවට ඇතුළත වෙනස් කරන්නේ කොහොමද මේ தත්ත්වයට ඔරොත්තු දෙන්නේ කොහොමද කියලා සිත පුහුණු කළ යුත්තේ ඒ සම්බන්ධව වැදගත්ම සාධක දෙකක් තමයි බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කළ සූත්‍ර දේශනාවේ දේශනා කරන්නේ යෝච අනාගතං භාරං නවහති ආගතං භාරං වහති ඉමේකෝ භික්කවේ ද්වේපණ්ඩිතා ලෝකේ ඥානවන්තයෝ දෙදෙනා වෙන්නේ නොපැමිණි බර නොදරා සිටින්නට පැමිණි බර දරන්නට සිත පුරුදු කරගන්නා තැනැත්තා නොපැමිණි බර කියලා කියන්නේ අදාළ නොවන දේවල් සිදු නොවුණු දේවල් තාම සිද්ධ වෙලා නැති දේවල් ගැන කල්පනා කරලා හිතලා මේක මෙහෙම වෙයිද අර එහෙම වෙයිද මම කැමති විදිහට සිදු නොවේයිද අකමැති විදිහට සිද්ධ වෙයිද බලාපොරොත්තු කඩ වෙයිද මේවා ගැන හිතලා හිතලා බරපතල පීඩාවක් ඇති කරගන්න. එතකොට ඒ කියන්නේ ඔන්න ඔය ඕන විදිහකට සිදු වුණා වෙයි කියලා අතහැරලා දාන එක නෙවෙයි. එනතුනි අනාගතේ යම් අනර්ථයක් වේවි කියලා අපට පෙනෙනවා නම් ඒක වළක්වා ගන්නට කල හැකි දේ අපි සලසුම් කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඕන තව මේක සිද්ධ වෙලා නැහැ. ඒ නිසා නොපැමිණි දේ භුක්ති විඳීම නෙමෙයි කල යුත්තේ නොපැමිණි తত্ত্বය ඒ අර්බුදයක් කියලා හිතෙනවා නම් ඒ తত্ত্বය වෙනස් කරගන්නට සැලසුම් ගොඩනැගීමයි. අනාගතය ගැන හිතන්න ඕන අනාගතය ගැන කල්පනා කරන්න ඕන අනාගතය අමතක කරලා ඔන්න ඔහේ එන විදිහකට බලා ගන්නවා කියලා හිතන තැනැත්තා නිවැරදි කලමනාකාරීත්වයක් ඇතුව වැඩ කරන්න සමත් වෙන්නේ නැහැ අරමුණු අභියෝග ජය ගන්නට සමත් වෙන්නේ නැහැ ඒ නිසා නොපැමිණි දේ අත්හැර දැමීම නෙමෙයි නොපැමිණි කරුණු ඉලක්ක අරමුණු පරමාර්ථ හඳුනාගෙන සැලසුම් කරගෙන යහපත් වැඩපිළිවෙලක් ආරම්භ කරන්නට ඕන. ඒක අවශ්‍යයි. බෞද්ධයෙක් හැටියට මේ ජීවිතේ හෙට කරන්නේ මොනවද කියලා අද දවසේ හිතලා සැලසුම් කරන්න ඊළඟ සති ඊළඟ මාසේ ඊළඟ අවුරුද්දේ පමණක් නෙමේ මේ ජීවිතය අපිට භව ගමන නිමා කරන්න නොහැකි වුණොත් ඊළඟ ආත්මේ පවා අපි සැලසුම් කරන්නට ඕනේ නිවන් දකින්න තෙක් යන ගමනේදී. ඒක තමයි නිවැරදි කලමනාකරණය, නිවැරදි වැඩපිළිවෙල. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඒ නොපැමිණි දේ දැම්ම තියා භුක්ති විඳින්නට ඕන කියන එක නෙමෙයි. හෙට මොකක් වෙයිද කියලා අද නිදා ගන්න නැතුව චිත්ත පීඩා ඇති කරගත්තා කියලා හෙට දවස වෙනස් වෙන්නේ නැහැ. ඒ ඇති වෙන්නට යන හානිය වළක්වන්න මට මොකද්ද කරන්න පුළුවන්? ඒ වගේම ඊළඟ භවයේ මම අපාගත වෙයිද කියලා සිත් ඇවුල් ඇති කරගන්න එක නෙමෙයි. ඒ తත්ත්වය වෙනස් කරගන්න මට මොකද්ද කරන්න පුළුවන්? ඒ නිසා එක්තරා දාර්ශනිකයෙක් සිහිපත් කරනවා ප්‍රශ්න निराකරණය කිරීමේ ඉන්ද්‍රජාලීය සූත්‍රය කියලා. පියවර තුනක්. පළවෙනි කාරණය තමයි යම් ගැටලුවක් මතුවනහම ඒක වෙන්න ඒයින් වෙන්න පුළුවන් නරකම ප්‍රතිඵලය මොකක්ද කියලා හොඳට හිතලා කල්පනා කරලා බලන්න. පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි වෙන විකල්පයක් නැති වුණොත් ඒක වෙනස් කරන්න බැරි වුණොත් බැරිම තැනක් වුණොත් මම ඒකට මුහුණ දෙනවා කියලා හිත හදාගන්න. ඒ කියන්නේ දේවල් වෙනස් කරන්න බැරි නම් සියදි විනාසා ගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහනේ. මානසික ආතතියෙන් තමන් රෝගී වුණා, උමතු වුණා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහනේ. එහෙමනම් අපි දේවල් වෙනස් කරන්න උත්සාහ කරන්න ඕන. හැබැයි ඇති වෙන නරකම తත්වය මට පාලනය කරන්න බැරි නම් ඒකට මුහුණ දෙනවා කියලා හිත හදාගන්න උත්සාහ කරන්න. එහෙම නරකම දෙයට මුහුණ දෙන්නට හිත සකස් කරගත්තට පස්සේ දැන් එතනින් එහාට අපේ හිත කැළඹෙන්නේ නැහැ. දැන් අපේ හිතට ලොකු සැහැල්ලුවක් ඇති වෙනවා. අන්නේ සැහැල්ලු සිතින් ඒ ඇති වෙන්නට යන නරකම తත්වේ වෙනස් කරගන්න ටික ටික උත්සාහ කරන්න. එතකොට ඒන් ටිකක් හෝ වෙනස් කරගත්ත හැකි දැන් නරකම දෙයටත් මුහුණ දෙන්න ලෑස්ති නම් ඒන් ටිකක් හරි වෙනස් කරගන්න පුළුවන් නම් හොඳයිනේ. ඒ ටිකක් හරි වෙනස් කරගන්න උත්සාහ කරනකොට සමහරට ටිකක් වෙනස් වෙන්න පුළුවන්. සමහරට සියල්ලම වෙනස් වෙන්නට පුළුවන්. දැන් මේ ප්‍රයත්නය අපි හැමෝම දරනවා ගොඩක් වෙලාවට දෙවනි පියවර නැතුව ඒ කියන්නේ වෙන්න පුළුවන් නරකම ප්‍රතිඵලය හිතලා කල්පනා කරලා මානසික ආතතිය ඇති කරගන්නවා. ඒ ආතතියෙන් යුක්තව චිත්ත පීඩාවෙන් යුක්තව ඒකට පිළියම් හොයන්නට වෑයම් කරනවා. එතකොට අර කොරස් කටෙත් අත දාගන්න ඉඩමදි වෙනවා වගේ ඒ කලබලයත් එක්ක මානසික වියවුලත් එක්කලා අපට මේ ළඟ තියෙන පිළිතුරවත් ළඟ තියෙන විසඳුමවත් පේන්නේ නැතිව යනවා. ඒ නිසා දෙවනි පියවර අත්‍යවශ්‍යයි. ඒ තමයි නරකම දේ වෙනස් කරන්න බැරි නම් ඒකට මුහුණ දෙන්නට හිත සකස් කර ගැනීම. රාජාංචා හාමුදුරුව එක් අවස්ථාවකදී සිහිපත් කරනවා සැබෑ චිත්ත සමාධිය පැමිණෙන්නේ නරකම දෙයට මුහුණ දෙන්නට හිත සකස් කර ගැනීමෙන් පසුයි. කියන්නේ අපේ හිත හැමතිස්සෙම කැළඹෙන්නේ නරක දෙයක් වෙයිද මම අකමැති දෙයක් වෙයිද කැමති දේවල් සිදු නොවේයිද සැලසුම් කරගත්තු විදිහට වැඩ කරගන්න බැරි වෙයිද ඕවෙන් තමයි පීඩානෙදී ඒ නිසා ඒ නරකම తত্ত্বය වෙනස් කරගන්න උත්සාහ කරනවා. හැබැයි වෙනස් කරන්නම බැරි බවක් පෙනෙනවා නම් ඒ தත්ත්වයට ඔරොත්තු දෙනවා, ඒ தත්ත්වයට මුහුණ දෙනවා කියලා හිත හදාගත්තොත් තමයි සැහැල්ලුවක් ඇති වෙන්නේ. ඇයි? එතනින් එහාට තවත් නරක දෙයක් නැහැ. වෙන්න පුළුවන් උපරිම தත්ත්වයට දැන් මුහුණ දෙන්නට තමන් හිත සූදානම් කරගෙන තියෙනවා. අන්න ඒ දරා හැකියාව අවදි වෙච්ච ගමන් අපිට ඊටාම සැහැල්ලු සිතින් ඒ தත්ත්වය වෙනස් කරන්න ගොඩාක් දේවල් කළ හැකි බව අපිට පෙනෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා. ඒ නිසා ගැටලුවක් निराකරණය කරන්න විසඳුම් සෙවිය යුත්තේ ගිනිගත් මනසින් නෙවෙයි මානසික ආතතියෙන් ව්‍යාකූල වෙලා හෙම්බත් වුණු පීඩාකාරී මනසින් නෙමෙයි මනස සමනය කරගෙන ඒ සැහැල්ලු සිතිනුයි ඒවට පිළියම් සෙවිය යුත්තේ. ඒ නිසා නොපැමිණි බර තවම සිදු නොවුණු දේවල් ඒ වගේම අදාළ නැති දේවල්, අනවශ්‍ය දේවල් සියල්ලම කරපින්නගෙන පීඩා විඳින්න නැතිව ඒවයින් සිත නිදහස් කරගන්නට දක්ෂණං ඒ බඳු දැනුමක්, දැක්මක්, පුහුණුවක් ඇති තැනැත්තා ඥානවන්තයෙක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි පැමිණි දෙයට ඔරොත්තු දෙන්නට. දැනට පැමිණෙන தത്വයට ඔරොත්තු දෙන්නට අපේ සිත පුහුණු වෙලා නැතිනම් ඒ පුහුණුව ඇති කරගන්නට ඕන. ඒයින් මග හරින එක, ඒයින් පලා යන එක පහසු කාර්යයක් වෙන්නට පුළුවන්. නමුත් එහෙම පලා යන්න පලා යන්න අපේ ධාරිතාව වැඩෙන්නේ නැහැ. අර උස පනිනවා කියලා උඩ පැන්නට අපේ හැකියාව වර්ධනය වෙන්නේ බාධකය අභියෝගයේ ජය ගන්නට වෑයම් කිරීමේදී තමයි අපේ ශක්්‍යතාවයන් වර්ධනය වෙන්නේ. ඒ බව තේරුම් අරගෙන පැමිණෙන තත්වයට දැනට ඔරොත්තු දී ගන්න බැරි නම් මේ ගැටලුව විසඳන්න පුළුවන් වුණත් බැරි වුණත් අඩුම තරමින් මෙතනදී මගේ හැකියාවවත් දියුණු කරගන්නට ඕන කියන අදහසින් Tamanගේ මනස වෙනස් කරගන්නට වෑයම් කිරීම තුලයි සැබෑවට අපේ ශක්තිය අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මතක තියාගන්නට ඕනේ වැඩ කටයුතු අනුන්ගේව වෙන්නට පුළුවන් අනුන්ගේ වැඩ ආයතනයේ වැඩ අනුන්ගේ වැරදි ඒ වගේම ඒ පරිපාලනයේ දෝෂයන් ඒව නිසා වෙන්නට පුළුවන් අපේ හිත නරක වෙන්නේ. නමුත් මතක තියාගන්නට ඕනේ වැඩ අනුන්ගේ වුණාට හිත තමන්ගේ. ඒ නිසා අනුන්ගේ වැඩ නිසා, අනුන්ගේ වැරදි නිසා, අනුන්ගේ දුබලකම් නිසා, අනුන්ගේ දුර්වල පරිපාලනය නිසා, බාහිර වැඩ වැඩිවීම නිසා මගේ හිත විනාශ කරගන්නවා නම්, මගේ සිත දුබල කරගන්නවා නම්, එහි පාඩුව Tamanට. එසේ නොවන්නට සිත ශක්තිමත් කරගන්නට නම් ඒවට අදාළ කරුණු ඉස්සරලා තේරුම් ගන්නට ඕනේ ගැටලුව කුමක්ද ඒකේ හැබැයි හේතුව කුමක්ද ඒ හේතුව වෙනස් කරන්නේ කොහොමද ඒකට කල යුත්තේ කුමක්ද කියන මේ චතුරාර්ය සත්‍ය පාදක කොටගෙන ගැටලුවට අදාළ විදිහට කරුණු අහලා තේරුම් ගන්නට ඕනේ ඒවා වටහා ගන්නට ඕන අවස්ථාව පැමිණි තැන ඒ අනුව සිත පුහුණු කරන්නට වෑයම් කරන්නට ඕන ඒ බඳු පුද්ගලයෙකුට තමයි නොපැමිණි බර නොදරා පැමිණි දෙයට ඔරොත්තු දීමේ කුසලතාවය දිනු කරගන්න පුළුවන් වෙන්නේ.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 පින්කමේ ආරම්භුණ මහවිතාන පවුලේ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම, දියණිය සහ පුතණුවන්ගේ අනාගත අභිවෘද්ධිය යහපත වෙනුවෙන් ආශිර්වාද කිරීම පරලෝ සැපත් දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පවුලේ සැමටත් ඥාති හිත මිත්‍රාදී ලක්වාසී ලෝකවාසී හැම දෙනාට ආශිර්වාද කරමින් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම ඉන්ද්‍රාදී සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමින් සම්බුදු සසුන চিරාත් කාලයක් ආරක්ෂා කෙරෙත්වා කියන මේ ප්‍රාර්ථනාව ඇතිව අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ.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 කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධර්ම සංඥාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද විශේෂයෙන් බින්දයා දියණිය රනිල් පුතණුවන් ඇතුළු දායකත්වයෙන් දන්න පින්වත් සෑම දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා ආයුර ආෝග්‍ය සම්පත් වර්ධනය වේවා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත රැකී රක්ෂා ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනාගේම සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගෙන මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම තෙරුවන් සරණයි